දවස්වල දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සාමාජික ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා කි පූජ්‍ය කෝට්ටේසු දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අපි ගිය පාර නිබ්බේධික සූත්‍රයේ සංඥාව දක්වා කතා කළා. සංඥාව <clears throat> කියන මේ හැඟීම් මාත් අපි අදහසේ කියලා එකට අර්ථ දුන්නා. ඒකට කාමයේ මුල් වෙලා උපදින වේදනා. ඒකට කාම වේදනා සංඥා කියලා පිළිවිලින් ආපු ක්‍රමයේ හැටියට කාමය විසින් උපදවන වේදනාව අනුව සංඥාව කියලා කිව්වේ හැඟීම. ඒකට හැඟීම තමයි මේ අදහස කියලා අපි කතා කරන්නේ. අදහස කියලා කියන්නේ ඒ අවස්ථාවේදී සිතට ලැබුණා වූ හැඟීමෙන් ඉදිරිපත් කරන ස්වરૂපයට කිව්වා අදහස කියලා. ඒකට මේ කාමයට වේදනාවත් අදහස. කියන මේ තුන විසින් මේ සත්ත්ව ජීවිතය සංසාරේ සංසාරේ කියන්නේ අවසන් වෙන්න ඉඩ නොදී කොතන හරි පවත්න්නේ ඔන්න ඔය තුන. ඔය තුන තමයි සංසාර සත්‍යව පවත්තන්න උදව් කරන මූල ධර්ම තුන. එතකොට කාමය කාමය මත වෙලා තියෙන බව කැමැත්තෙන් තේරුම් ගන්නේ කියන එකයි අර කාමයේ පිළිබඳ විස්තරයේදී ඉදිරිපත්. ඒකට කැමැත්ත තියෙන එක කාම නැත්තම් කාන්දම කියන ඒ ශක්ති ක්‍රියාවේ හඳුනන ආකාරය තමයි අපි කැමැත්ත කියලා ගන්නේ. ඒකට ඒ කැමැත්ත සංවිධාන වෙලා තියෙන ප්‍රමාණය හැටියට වින්දන ස්වરૂපයක් තියෙන නිසායි අපට සංඥාවක් උපදින්නේ. වින්දන ස්වરૂපය නැත්තම් වින්දන ස්වરૂපය කියවම වින්දනය අපට දැනෙන්නේ නැත්තම් හැඟීමක් එන්නේ නැහැ. මේ හැඟීම ආවේ එන්නේ අර වින්දනයක් ලැබෙන නිසා. එතකොට මේ වින්දනය එක්කයි වින්දනය එක්කයි හැඟීම තියෙන්නේ. ඒක නිසායි අපි ඊපාර මතක් කළා අපි යාළුුනේ වේදනාව එක්කයි තරහ වුනේ වේදනාව එක්ක ආදි වශයෙන් තියෙන්නේ. මේ ගන්නා වූ හැඟීම තමයි තරහව කරුණාව හිතවත්කම් ආදී නම් වලින් පෙන්වන්නේ මොකද්ද? අර කිව් හැඟීම සංවිධානය වෙලා තියෙන ආකාරය. එතකොට ඔන්න ඒ දීපාර සම්පින්දනේ මතක් කර දීම. අද තියෙන්නේ මේ සත්‍යයගේ ඒ ජීවත් වීම සත්‍යයගේ ජීවත් වීම විවිධ ආකාරවලට විවිධ ක්‍රමවලට සක්කරණ හේතුව මොකක්ද කියලා පෙන්වන්න පෙන්වන මාතෘකාව තමයි අද තියෙන්නේ ආශ්‍රව. ආශ්‍රව කියලා ගත්තහම අපි කන හැම යනකම් ඕවා අහලා තියෙනවා. කාම භව දිට්ඨි අවිජ්ජා කියලා. ඕක තමයි අපි අහලා තියෙන්නේ. දෝදේවට ආශ්‍රව ධර්මයන් කියනවා. මේ ආශ්‍රව කියන શબ્දයත් එක්ක අපි ඒක ලිහිල් කරගත්තා සැහෙනවා කියන්නේ. ඔච්චර යකින් ඉරහට ඇවිල්ලා නැහැ. නමුත් මේ මොකද්ද මේ පෙන්වන්නේ? යම් කිසි ශක්ති ස්වરૂප හතරක්. ශක්ති ස්වરૂප හතරක්. ඒකේ ක්‍රියාකාරීත්වය උතුරන උතුරන හැටි මේ දෙන්න. සැහැල්ලුවෙන් කියන්නේ ඊටාම තද මට්ටමට ඇවිල්ලා දැන් වතුර පැහැනේ කියන්නේ බුබුලි ගහන මට්ටමට ආවා. එතකම් පැහැනේ කියන කතාව නැහැ. වතුර බුබුලි ගහන මට්ටමට ආපුවම අන්න පැහැනේ. ඇයි ඒ අවස්ථාවේදී පැහැනේ කියේ? අර වතුරේ ක්‍රියාකාරීත්වය නිසා එහි රත් වීම වර්ධනය කරන්න ඒ දැඟලිල්ලම උදව්. අන්න එතෙන්ගේ අවස්ථාවේදී පැහැනේ. ඒකට ගස්වල ගෙඩි වලට උනේත් ඒක. ගෙඩි පැහැිනවා කියන්නේ ඔය මට්ටමට ක්‍රියාවේ ගෙඩි ඇතුලේ තියෙන රසායන ක්‍රියාව කරමින් ආපු අවස්ථාවක උග්‍ර අවස්ථාව තමයි පැහැිනවා කියලා කියන්නේ. ඒක පැහැින නිකන් දෙන්නේ පැහැෙනින් ඉස්සරහට එන. ඒක ඉදෙන தත්ත්වය වෙනකන් ඊළඟට කුණු වෙන தත්ත්වය වෙනකන් පැහැෙනවා. ඊළඟට බිමට හලන தත්ත්වය වෙනකන් මේක පැහැෙනවා. ඒකට දැන් මෙතන සංඥාව ගාවට ආශ්‍රව දැන්නේ ඒ සිතේ ඇති වෙන අදහස. අපි අදහසක් ගත්තොත් අපි බැලුවොත් ඒ අදහසෙන් සමසේ ලැබෙන වින්දනය ටිකක් කල්පනාකාරීව හිතන්නේ කියලා එයාට එයා කියයි උසුලන්න බැරි ගැටයක් මේ අදහසේ තියෙනවා. එයා කියන්න ඕනේ. ඒ මොකද මේ අර මුලින් කිව්ව කාමයාගේ කාම කාන්දමේ යම් ප්‍රමාණයක ක්‍රියාකාරීත්වයක් ආරම්භ කළා නම් ඒ ක්‍රියාකාරීත්වය ආරම්භ කලන්නේ ඒ කාන්දම යම් කිසි වැඩක් කරන්නයි හැම ක්‍රියාවකම මේ මේ පරමාර්ථයක් තියෙනවා අවිඥානික සංඥානික වස්තුවේ කොයි වස්තුවේ ඒ ක්‍රියාවේ පරමාර්ථයක් එතකොට දැන් අපේ මේ සංසාරයේ උපදින කාන්දම් ශක්තිය කාමය ද සම්බන්ධ කරලා කියනවා භව කියන වචනයක්. භව කියන වචනයක්. ඒ භවය කියන්නේ සිදු කිරීම කියන අර්ථය. ඔය අර්ථය හොයාගන්න බැරුව එකදා සත්‍යයක් තුන් දෙනෙක් එකට පොරල්. ඒ අදහස් තියනවා කියනවා කියන්නේ සත්‍යයි. එහෙනම් බොහෝ දෙනායක අරන් තියෙන්නේ භවය කියන්නේ සත්තාවාසය. සත්‍ය උපදින තැනට භවය කියලා ගන්නවා. නෑ භව කියන શબ્දයේ පාලි වචනෙන් කියන්නේ සිදුවීම. එතකොට කාමයාගේ ඉදිරිපත් වීම යම් කිසි සිදුවීමක සිදුවීමක සිද්ධියක පරමාර්ථයක් ඇසේ ඉදිරිපත් වීම. මොකද්ද කාමයාගේ ඉදිරිපත් වීමේ පරමාර්ථය? ඒ කාමය අපි කියන්නේ කාමයෙන් හැදෙන විවිධ ආකාර රාගයෙන් හැදෙන ලෝභයෙන් හැදෙන මච්චරයෙන් හැදෙන දේශයෙන් හැදෙන කෝධයෙන් හැදෙන ආ වෛරයෙන් හැදෙන මානයෙන් හැදෙන දික්තියෙන් හැදෙන මෙන්න මේ ඔක්කොම කාම ක්‍රියා කරන මට්ටම් වල නා කාම ක්‍රියා කරන මට්ටම් වල නා එතකොට ඕනම කාමයක් කොයි එකෙන් ඇද්දන අපි කියමු ලෝභ සහගතව ලෝභ සහගත ශක්තිය අදින ශක්තිය අදන් කියලා හැදිලා තියෙන කාමය එයාටයි කෘත්‍යයක් තියෙනවා එයාටයි පරමාර්ථයක් මොකක්ද එයා වැඩ කරන්නේ මේ රසායනේ වැඩ කරන්නේ කාමයේ වැඩ කරන්නේ කාමයේ වැඩ කරන්නේ මේ ලෝභය වර්ධනය කරන ලෝභය පවත්තන රසායන වර්ධනය කරන ආකාරය. එතකොට හැම කාමයක්ම ඉදිරිපත් වෙන්නේ එහි නඩත්තුව. එහි වගාව පවත්තන්නයි. මොන දැන් අපිට මේ ජීවත් වීමේ මේ මූලික රහස ඔය අත්යෙන් අපිට මතු කරගන්න පුළුවන් ජීවත් වීමේ රහසට වඩා මේ අපි නිදින මින්දනවල රහස ඒකට බුදුහාමුදුරන්ගේ නිගමනයක් තේනවා අනාත්මයි. අපි කරන දේවල් නෑ මෙතන. අපි නෙමෙයි. ඒවා කරන දේවල් එතන තියෙනවා. අපි නෙමෙයි ඒවා කරන දේවල් එතන තියෙනවා. ඒවයි ඔය කරන්නේ. ඒවටයි ඒ ක්‍රියාවයි. කියලා බුදුහාමුදුරුවෝ මේ අභියෝග කළා කියපු මතේ උන්වහන්සේගේ දර්ශනය ওই විදිහට අනාත්ම දර්ශනය වශයෙන් ඉදිරිපත් කළා. දැන් ඔන්න අපි දෙකක් විස්තර කළා. කාම භව. අපි ඕක තව ටිකක් ඉස්සරහට යනවා නම් දැන් ඔන්න අපි කියමු යම් කිසි කෙනෙක් ආ කුමේ ජීවිතය තුළ ලෝභය වැඩ කරන ලෝභය අඩංගු වෙලා සකස් වෙච්ච රසායන රසායන කියනකොටම අපිට දැන් තේරෙන්න ඕන කලක් තිස්සේ කියන නිසා ඒ කියන්නේ අපි කතා කරන්නේ ඒ කාන්දම ඒ ප්‍රමාණේ කාන්දම අඩංගු වෙලා හැදිච්ච රූප කලාප නැත්තම් පරමාණු ගැනයි. පරමාණු එක්කාසෙලයි රසායනයි. මේ රසායන කියලා කිව්වේ ඒකේ බලවත් සංවිධාන රටක් තියෙනවා. එතකොට යම් කිසි කෙනෙකුගේ ඒ ලෝභ සහගත රසායන සකස් වෙලා ඒවා ඉන්ද්‍රියන් දැකට කනුසුන ආසයට දිවට ශරීරය. මෙන්න වෙලා ඒවායේ කෘත්‍ය බාර අරන් ඒවා ඇතුලේ වැඩ කරනවා. ඒක අපි බලමු මේ ඒවා බෙදෙන්නේ කොහොමද ඒ බෙදෙන්නේ ඇහෙන් බලන වෙලාවට යමක් දෙස බලන වෙලාවට ලෝභයක් උපන්නොත් ලෝභයක් උපන්නොත් ඇහැට ඒක රූප කාමයයි ඒ වෙලාවේ හැදෙන්නේ. එහෙනම් අහන වෙලාවට ලෝභයක් උපන්නොත් කනටයි ශබ්ද කාමයයි ශබ්ද කාමයේ අස්සටයි මේ ලෝභ ස්වභාවය ඇතුළේ. ගන්ධ රස ස්පර්ශත් උන. ඒකට පහම ඒ කෘත්‍ය කරන වෙලාවේදී තමයි වැටි. ඒකට ඒ පුද්ගලයාගේ ඒ හැදිච්ච රසායන අවදි කරන්න ඊට සුදුසු නිමිත්තක් ආපු හැටි මෙහෙම ඉන්ද්‍රිය වැඩ කරපු හැටි අන්න එයාගේ සිත පහළ වෙලා එයා දන්නේම නැහැ එයා දන්නේම නැහැ. ඒක ලබන කැමැත්තක් මතුවේ. ලබන කැමැත්තක් මතුවේ. ලබන කැමැත්තක් මතුවෙනවා කියන්නේ ඒකත් එක්ක සම්බන්ධව පවතින සම්බන්ධව ඉඳලා ජීවත් වෙන්න ඒකත් එක්ක ඉන්න ඒක අසුරු කරන්න. මොකයි මේ ලෝභ වේ, ලෝභයෙන් බලවත්. අසුරු කරන්න එයාගේ සිතක් පහළ වෙනවා. ඉතින් අසුරු කිරීම සංවිධානය කරගන්න මේ සීල උපක්‍රම යොදා. යොදනවා මෙතන ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඇසුරයි. මේ ඇසුරේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අර ලෝභ සහගත ස්වરૂපය ගන්නා කාමය. ඉදිරිපත් වෙච්චාම එයා විසින් සිදු කරන සිද්ධිය. එයාගේ පරමාර්ථය බලාපොරොත්තු. නැත්නම් එයා මොන පරමාර්ථයේදී මේකත් එක්ක මේ ක්‍රියා කරන්නේ? ඒ ලෝභ ස්වરૂපය අයත් රසායන පවත්වා ගැනීමට වගා කිරීමට දියු කර ගැනීම. ඒක පවත්තණ්ඩයි ඒක පවත්තණ්ඩයි එයාගේ ඒ ක්‍රියාකාරී. එතකොට ලෝභයට සම්බන්ධ සිතක් පහළ වෙච්ච හැටි ඒක එක කාමයක් ඒක විසින් සිදු කරන සිද්ධිය අර ඒක පවත්තණ්ඩ උපකාර ගැනීමයි ක්‍රියා කිරීමයි ඒකට කියන්නේ භවය. ඒකට ඔය දෙක තමයි අපි ළඟ දැනට කර්මයේ වශයෙන් ඒක කර්මය කියන එකත් පස්සේ තියෙනවා. ඒක තමයි අපේ ජීවිතේ ආ නිරන්තරයෙන් බුද්ධිමට බලපාලා තියෙනවා. බලපාන්නේ ඔය. අපි කැමති නෑ දෙකේ. හැබැයි එකක් තියෙනවා. දැන් ලෝභ සහගත ලෝභ සහගත ඒ ශක්ති ස්වරූපේ ශරීරයේ තියෙන එක්කෙනාට ඒ ලෝභ සහගත අපි කියන කාමක නිමිති ඇතුළු කරන්නේ නැත්නම් මෙන්න මලානිකය මෙන්න හේබාල මෙන්නට කිසිම සතුටක් ඉතින් එහෙම අය එවැනි දේවල් ලබන්න පුළුවන් සම්බන්ධකම් ඉතින් තියෙන තැන් ඕ මොකක් හෝ ඒකද ඒ දුව යදිසු පක්‍රේලුද ඒ මොකද එයා හොයනවා නෙවි පුද්ගලයෙක් වශයෙන් හොයනවා නෙවි ඒ පුද්ගලයයි කියන්නේ වස්තුව තුල තියෙන අර කාම ශක්තිය විහිං ඒ ඒවා හොයන්න මෙයාගේ සිත් පහල කරන මෙතන සිත් පහල කරන ඒවාට ඇඳුම් දෙන සිත් පහල වෙනකොට මේක උහුලන්න බැරි නිසා මිනිහේ තේ දැනගන්න දුන්නේ ඒ අර වේදනාව නිසා ඒක උනන්දු බෑගත්තා. එයාට ඕනේ නැහැ. ඒක ඕන වෙලා තියෙන තමයි ළඟ හැදිච්ච ධර්මයට. ධර්මය ධර්මය කියන්නේ සසායන ශක්තිය. මේ ශක්තිය විහි එයාට ඕකොල්ලෙකුට අපි කතා කරනවා අර මිනිහාගේ ලැහැදිච්ච මිනිහ ඕනම වෙලාවක බලන්න මෙතන ඉඳලා. නමුත් ඒ අපි අර ශාස්ත්‍රේ නොදන්නාකම නිසා අපේ ලෝභය නිසා කියවෙන කතා. එතකොට මේ ශාස්ත්‍රය ගන්න උපරිම මට්ටමින් තේරුම් ගත්ත අවස්ථාව තමයි රහත් අවස්ථාව. රහත් උනාට පස්සේ තමයි අර්ථ ධර්ම නිරුක්ත ප්‍රතිභාන කියන මේ හතර එකතු. අර්ථ ධර්ම නිරුක්ත ප්‍රතිභාන. ඒක කියන්නේ සිය පිළිසියක්. මොකද්ද අර්ථ ධර්ම කියලා හිතන් කියන්නේ? ඒ මිනිස්යා මේ යම් කිසි සිද්ධියක් දැක්ක හැටි සාතන් වහන්සේ දන්නවා මේ අන්න අසවල් අර්ථය සාර්ථක කිරීමටයි මෙයා මෙතන. ඒක කරන්නේ කවුද? අසවල් ධර්මය. ඕකට නම දාලා තියෙන්නේ අහවල් ළමයි ඕකට කියන්නේ. අපි කියන්නේ සල්ලාලෝ කියලා වචනයක් තියෙනවා. ඒ නොයෙක් නම් දාලා ඔකට සමාජයේ පාවිච්චි කරන මේ අල්ලාල නාමය. එතකොට අධර්ම නිරුක්ති ප්‍රතිමහත්. ඒ තුනේ කාසි වෙලා මේ මිනිහා වහලෙක් කරගෙන. එතකොට රහතන් වහන්සේගේ ඒ දැනීමේ මොකක්ද වෙන්නේ? උන්වහන්සේලාගේ මෙත්තා, කරුණා, මුදිතා උපේක්ඛා දෙන හැම වෙලෙම බ්‍රහ්ම විහරණයෙන් ඉන්නේ කියලා. ඉතින් අපි කියන ආසයි. මෛත්‍රියෙන් යුක්ත වෙන්න කරුණාවෙන් වැඩ කරන්නේ මධ්‍යස්ථ වෙන්න උපේක්ෂිතයි අපි ආස. නමුත් අපිට කරන්න බෑ. කරන්නේ ඇයි? අර ඒ පුද්ගලයාගේ ඒ දර්ශනය අපි දුතුව. අර කිව්ව නම පාවිච්චි කරනවා. නැතව ජීවිතේට වැද්ද ගන්න හොඳ නැහැ. ඒක පරිච්ඡිත. ඒ මොකද? ඒ ජීවිතයට දොස් කියන. රහතන් වහන්සේ මොකද දොස් කියන්නේ? එයාට කෙරෙහි මෛත්‍රිය වඩනවා කියන්නේ මොකද්ද? ඒක දිගුවිට උන්වහන්සේට එන්න දෙන්න මෛත්‍රිය. මොකද මේ වෙන මෛත්‍රිය. ඒක තේරෙන්න. ඒකත් නිරායාසයක. සාතන් වහන්සේ මේ මෛත්‍රිය කරනවානේ. උන්වහන්සේලාගේ ඒ ධර්මය ඉස්සරහට. අපේ ළඟ මේ අපේ ළඟ තියෙන ධර්මය ඉස්සරහට. මේ ධර්මයේ රාතන් වහන්සේ හැදිරි කොහොමද? කාරණා තේරුම් ගැනීම. කාරණා තේරුම් ගැනීම ඒක හැදිරි. උන්වහන්සේට වෙන විදිහට හිතන්න බෑ. මේ මිනිස්යා මේ නරක ස්ථානේ මේ හැදිරෙන්නේ අනේ ඒ අසරණයා තුල අහවල් ධර්මයේ තියෙන ඒ ධර්මයේ විදිහින් මේ මිනිහව තල්ලු කරලා තියෙනවා අනේ මේ ධර්මයේ ඒ ධර්මයේ මේ ඇත්ත තුල නැත්තම් එයා උතන නැහැ එයාගේ වරදක් අනේ එයාගේ ධර්මය එයාට නැති කරගන්න ලැබුණොත් මේ මිනිහා කැපවිදි දැන් මිනිහා විඳින්නේ දුකක් කියලා මෛත්‍රී සාගත තීරණයි රහතන් වහන්සේගෙන් එන්නේ මොකද ශාස්ත්‍රයේ දන්න නිසා ශාස්ත්‍රයේ දන්න නිසා එතකොට අපේ ලෝභ සාගත එක ඒ අදහ මේ ක්‍රියාවක් ගැන කියන්නේ අපි ගත්තේ දේශ සාගත කියලා යම් කිසි විදියකින් දේශ සාගත සෞද්ධ කාම්බල අපේ ශරීරය සකස් වෙලා තියෙනවා නම් ඒ බෞද්ධ කාන්දම තියෙන කාමය ඉදිරිපත් වෙනවා හැම හැම දෙයකට. ඒ මොකක්ද ඒ ඉදිරිපත් වෙන්නේ? ඒ බෞද්ධ කාන්දම ඒ කාමය. මොකක්ද? දේශ දේශ සහගත ස්වરૂපේ පවත්තන්න ක්‍රියා කරන රසායනයාගේ වර්ධනය වර්ධනයට උවමනා කරන මේ දුරු දුරු දෙවිල්ල ඒ ඒ රස ඒ රසායනය විසින් කරනවා. එතකොට එයා හොය ඒ රසායනය හොයන්නේ මොනවද? මේ ස්නාගික දේවල්. දැන් සමහර පළාත්වල. දැන් බලමාල් රට දෙවි අරවම තියෙනවා. ඒ ඇත්ත කෑවට ඒ සමහර අය කෑවට. ඒ ඇත්ත ඉන්නවා ඒ කොමනේ සමහර අය කෑවට. ඒ රට දෙවි අරවම කාට කිසිම අමාරුවක් නැහැ බොහොම කට හොඳයි. මෙහෙදෙනකව ශිෂ්ට මතුවේයි එහි හොරිදා හොරිදායි රටේ නැති ලෙඩහල හේතු අර රසායනයේ ආගාව තියෙනකොට ඒ ධාතිය රසායන හදලේව තමයි ඒ කියන ස්නාතික කෑම. ඒව මෙයාට හිත කරන්නේ. ඉතින් එහෙනම් හිතෙන්න පුළුවන් එහෙනම් හොඳනේ. හොඳ තමයි. මොකද හොඳේ හැම වෙලේම ඒව කතා අර හමාස්යෙන් විදුලිමත් නුනත් ඇතුලෙන් දාහය නිරන්තරයි. පිටුරන හැලිය වගේ. එයාගේ යන්තම් පිටට සත්‍ය කෙරුවොත් දමලා අනි කිසි කතාවක්. අර ඒ තත්ත්වයේ නැති බුද්ධලයා කවුරු හරි පිටට සත්‍ය කරුවොත් ආ මොකද නෑ මේ මට හදිස්සියෙන් හැප්පුණානේ. ආ ආ යනවා යනවා. අරයට හැප්පුණොත් කිසි කතාවක් නෑ මොකද කියන්නේ නිවාඩුවක් නෑ නිය. හැරිච්ච ගමන් දෙන්නේ. කතා කරන්නේ ඒක කරලා. ඒ මොකද අර සත්තු වෙනකොටම රත් වෙලා ගින්න එයා ගහනෝනේ. අර ගින්න වැඩි වෙච්ච හැටි දැන් වතුර හේතලේ වතුර හයියෙන් විසිරනකොට හේතලේ නටන්නේ. දොගස් දොගස් ගත්. ඒකද හේතලේ කියන්න පුළුවන්. නටන්නත් ඉන්නවතන. ඒකද හේතලේ කියන්නේ මොනවා සම්පිත කතා ගන්න අතිරි වතුර උතුරනකොට මේක දැඟලනවා මම දඟලන්නේ. මේ ඇතුලේ උතුරන සත්‍යය ඉතින් දෙන්නන්නේ. මාවත් හොල්ලන්නේ ඒක. ඒක නවත්තන. ඒක ඒක. ඒ වගේ අර මිනිහාගේ අර උතුරන ගති නිරන්තරයෙන්ම කරයි. ඒ මොකද අර කාම බව දෙක එයාලගේ මෙහෙම අනිත් එක්ක ළඟ. එතකොට දික්ඛ අවිජ්ජා කියලා තව දෙකක් ආශ්‍රයයෙන් තව දෙකක් පෙන්නනවා දික්ඛ අවිජ්ජා. ඒ දික්ඛ අවිජ්ජා කියන්නේ කියන්නේ මොකක්ද? දැන් ඔය රස ඔය දේශ ධර්මය අඩංගු වෙලා තියෙන ඔය ක්‍රියාව යම් කිසි සිද්ධියක් සිද්ධ කරනවා නම් යම් කිසි සිද්ධියක් ඒක විසින් කරනවා නම් ඒ කරන සිද්ධිය නිවැරදි මතයක් වෙයි මතයක් විලා ඔක ගොඩ වෙලා තියෙනවා. හරි නෑ ඔය කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ මොකද? ඕක නෙමෙයි සැප විඳින පුද්ගලයා ඔය ආකාරයෙන් නෙමෙයි කරෙන්න ඕනේ. අර ක්‍රියා තුළ හැම එකම තියෙනවා වැරදි දික්තියයි වැරදි ක්‍රියාමාර්ගය අවිද්‍යාව. හැබැයි එයා ඒ බලන්නේ ඒ පුද්ගලයා අහන්නේ යම් යම් දේ ආග්‍රහණය කරන රසෙන්නේ අතගාන්නේ සපුරුනි. නමුත් කොල්ල බලනකොට ඉඳලා තියෙන දුක. ඒකට එතන කාම භව, දික්ඛි, අවිජ්ජා කියන සතර ආශ්‍රවයන් වැඩ කරනවා. ඒකට අපි බලමු දැන් අදහසට ඇවිල්ලා. අදහස අපට නොයෙකුන් ගතියක් උදා කරනවා. ඒ අදහසේ තියෙන නොයෙකුන් ගතිය. අපි විග්‍රහ කළේ බේරෙන හැටි මේ නිබ්බේධික සූත්‍රයෙන් දෙන්නත්. මෙවීම පවත්වා ගන්න හැටිනි නිබ්බේධික කියලා කියන්නේ. ඒ දිවීම පවත්වා ගැනීමට ස්වභාවයෙන් හැදිච්ච කාමයාගේ ඒ කාමයේ හැදිච්ච අපි හැදුවනේ ඒ කාමයාගේ මාර්ගයෙන් කරැස්සේ ස්වරූපෙන් ඇතිවන වේදනාව විසිරීමේ අදහසක් පහළ එන අදහසේ ජීවිතයගේ පැවැත්මට වඩා ජීවිතයගේ පීඩණයට හේතු වෙලා තියෙනවා මේ අදහස. යන්න ඕන. කන්න ඕන. අර කරන්න ඕන, මේ කරන්න ඕන, අර විදිහ වෙන්න ඕන, මේ විදිහ. මේ ඔක්කොම අදහස් වල ආපු හැටි ඒකට අප අපේ බැඳීම කඩින් බලපාලා මේ උතුම් කරුණ උදා කරනවා. අන්න එතකොට චිත්ත නිවන බුද්ධලයට. චිත්ත නිවන බුද්ධලයට. නිවීමකින් සැනසෙල්ල ලබා ගැනීමට ඥානාන්විතව කල්පනා කරලා ඉතින් වැඩ කරන්න පටන් ගන්න බුද්ධලයට ඒ ඔහුගේ సంతානේ උපදින අදහස දැන් මේ කාරණා තේරුම් ගත්තට ගැනීමෙන් පස්සේ සාතන් වහන්සේ එහෙමයි වැඩේ කරගත්තේ දැන් මේ කවුරුත් මේ කාරණේ තේරුම් ගත්තට පස්සේ දැන් Tamante මේ වැඩේ කරන්නද ඕන නැත්නම් නිවීමෙන් යුක්තව සැප විඳින්න මේ වැඩේ කරන්නද ඕන වර්ග දෙකක් තියෙනවා එකම අදහසේ ස්වභාවයෙන් අපට ලැබෙන දුක් අයිතිවාසිකමක් තියෙනවා. එම අදහසම ඒ ආකාරයෙන්ම දුක් නිඳ පිරීමට අපි ඕනෑකමක්. අරක අයිතිවාසිකම අපේ අර ඕනේ. අයිතිවාසිකමයි වැඩ කරන්නේ. ඕනෑකම යට යනවා. ඕනෑකම යට යන්නේ මොකද නිසා? ඕනෑකම ඉටු කරගන්න ශාස්ත්‍රය නොදන්නා කම. ඒක ඉටු කරගන්න ක්‍රමය නොදන්නා කම නිසා. දැන් දෙන්න ගෙඩියක් දුන්නොත් මේව කන જાති කියලා ක්‍රමේ නොදන්නා මිනිහ ඇත්තට මේව කනවා මේ වර්කද මේව තනිරාද ඒ තනිරාද ඉතින් ක්‍රමේ නොදන්නා මිනිහම අර කට්ටේ ඉඳලා විකන්න පටන් ගන්නවා ලෑටි ගන්න වර්ක වලට එනකොට කටහොලි දැන් ඉන්නේ වර්ක කන හැටි දන්නේ නැහැ වර්ක කන හැටි දන්නේ මේව කන જાති කිව්වහම එහෙනම් වර්ගකමින් කියලා හිතන් මිනිහ ලෑටි ගාලා තියෙන්නේ අර කොස් පිට කටුත් එක්ක. ඒක නිරකොන්නකොට වර්ග කන්න කටක් ඉතුරු වෙන්නේ දැන් අපිට වෙලා තියෙන්නේ ඕක. මොකක්ද? අර සැප විඳින්න යනකොට අර මුලින් කරගත්ත වැඩ වැරදිවදින් සැප විඳින්න හම්බෙන්නේ නැහැ. දැන් හම්බෙන්නේ. දැන් හේබා. හතුත් නැහැ. සැපත් එපා වෙලා ඉන්නේ. සැප සදා සැපතක් බයි. කොහෙද මේ ලෝකේ සැපන්නේ? කීකින් ලෝකෙටත් බයි. ඔක්කොන්ටම හේතු වෙනවා. ක්‍රමේ නුලයි. මෙන්න මේ ලෝතර බුදුහාමුදුරුවෝ ක්‍රමේ පෙන්නවා. සත්‍යයේ ස්වභාවිකයි කියෝකයි. ඒක සත්‍ය ස්වરૂපේ ස්වභාවයේ යම් කිසි කෙනෙකුට යම් අවස්ථාවක මේ දුක විඳින්න දෙන්නේ නැවනම් ඒ බේරෙන මිනිහා විසින් අදහස සාර්ථක කරගන්න ක්‍රමය දෙන්න දාන්න. ක්‍රමය දාපුවාම කිසි ප්‍රශ්නයක් නැහැ. අදහසක් ත්‍යාග කළා දුක් නොවින්ද සැලසිල්ලයක කරගන්න. එතකොට මේ ක්‍රියාවට මේ සම්බන්ධතාවය ගැනීමේදී ඒ ක්‍රියාවට මේ සම්බන්ධතාවය ගැනීමේදී අදහසක් මතු වූ විට අදහසක් මතු වෙන්නේ. ඒක ඒ පුද්ගලයාට දැනෙනවා නම් මේක මට නොයසුන් කමකි. නොයසුන් කමකි. මේක මට ඔරොත්තු දෙන්නේ නැති හැඟීමක් වෙලා තියෙනවා. එතකොට එයා එතෙන්දම තේරුම් ගන්න ඕනේ මේ මර්ධේ වරදක් නෙවෙයි මං සංසාරේ එක්කාසු කරපු එක්කාසු කරපු යම් කිසි මේ නොදැනුවත් කමින් එක් එක් ශක්තියක ක්‍රියාවක් වැඩි බලපෑමක් ඉතින් වැඩි හරියක් ක්‍රියා කරනවා. දැන් සාමාන්‍ය හින්දෙනෙකුට විතර කැම ලෑස්ති කරලා 25 දෙනෙකුට විතර ආරාධනා කරපුවාම ඒ නේද කැම ලේස වටේ වාදේලා හින්දෙනෙකුගේ කැමයි දී. ඉතින් වෙන්නේ මොකක්ද? වෙන්නේ අර මිනිස්සුන් දැනුම් ආනේ මෙතන මෙතන බාලක් නැහැ. දැනුම් බාලක් තියෙනවා. කෑම කාලා සතුට වීමත් එතන ඉතිරි වෙනවා. අන්න ඒ වගේ අපේ ඕනකමේ ප්‍රමාණය 6යි නැත්නම් 5යි. වේගය 65ක් විතර වැඩ කරනවා. ඕනකමේ වේගය 65ක් විතර වැඩ කරනවා. ඒක නිසා අරකට මදි මේක බොහෝ වැඩි. ඒ අරයා දැනගන්න ඕන මේකට ඕනේ බොහෝම සොත්තන් සත්‍යකි. මෙතන එහෙම පිටින්ම අන්තිම බර දාගෙන මෙතන දඟලයි. මේ බර අදලා තියෙන මොකද්ද? බර වැඩි වෙලා තියෙන මොකද? මේ ලෝ මේ තැම්පත් වෙලා තියෙන බර උත්තර තියෙනවා බය. ඒක නිසා හොඳයි. ඒකමම කරනවා. දැන් මේ අදහසක් ආව ගමනක් යන්න. කොහොමද මේ කාම බව කියන මේ ශක්තිය පවතින ලෝභ හෝ ද්වේෂ ස්වરૂපේ මිශ්‍ර වෙමින් දෙන්නා වූ නොයනසුම් ගති අදුකොල්ලා සැප මට්ටමට ඒක ගන්න ඒක නිර්දේශි නිවිමේ ස්වરૂපයට ඒක ගන්න නොයනසුම් ගති අදුකොල්ලා සැප මට්ටමට ඒක ගන්න ඒක නිර්දේශි නිවිමේ ස්වરૂපයට ඒක ගන්න තමා විසින් කල යුත්තේ මොකක්ද? අර බල හැමෙලෙම අර කාරණයක් එක්ක වැඩ කරනවා යන්න ඕනේ යන්න ඕනේ යන්න ඕනේ යන්න ඕනේ. දැන් මෙයා විසින් ඊට ප්‍රතිවිරුද්ධ ඒකට හරස් වීමක් කරන්න ඕන ඔච්චර වැඩ කරන්න ඕන ඒකත් ඒ වැඩ දෙරිල්ල නවත්තන හරස් වීමක් දාන්න. මොකද නිර්ලෝභය දෙන්න දාන්න. ලෝභ නැතිකම නැහැ කිව්වට හරියන්නේ නැහැ. නෑ. පුළුවන් වුණොත් යනවා නැත්තම් කරයි. අන්න ලෝභයට ගැහැව්වා හරස් පාර. ලෝභයේ බර ප්‍රමාණය අඩු කළා. දුරු කළා. ඒක නියම ඒක ආපු ගාන නෙවෙයි දැන් වැඩ කරන් දෙලා තියෙන්නේ. 150ක් ආවනම් මෙයා වැඩ කරන්නේ 75. ඒ ඕනනම් පුළුවන් නම් යනවා බැරි නම් නිකන්. නිකන් ඉන්නෙත් මමයි යන්නෙත් මමයි. මොනේද මට එතන නොදී යන්න ඕනේ කියලා යන්න ඕනේ කියලා මේ තරම් බංතයමක් ආවේ මොකද මේ ඒවා ළඟා කර ගැනීමේ ශක්ති ස්වરૂපේ මම ළඟ තියෙනවා මේ මේ ශක්තියටයි මේක ඕන වෙලා තියෙන්නේ මටනේ ශක්තිය ශක්තිය වහලෙත් කළාම ඒ ශක්තිය වහලෙත් කළා ඒ ශක්තියට වහල්ලෙක් පිටවනවාට පස්සේ වහල්කමට අයිති මොකද්ද කියන කියන දේ කරන එකයි වහලයකට කෑවද නෑවද ඇඳයි මුකුත් වහලට ප්‍රශ්නයක් නැහැ නැගිටපන් රාත් 12ට නැගිටින්නකන් වහලා නැගිටින්න ඕනේ ඒ වහල්කමේ ලක්ෂණය ඒකයි අර දීපික දහන් කියනකොට රාය 12ක උනාට කමක් නැහැ පහුවදා 12 වෙනකොට නීවරණකම් වහලා ඒවා කරන්න ඕනේ ඒකටයි වහල්කමට මිනිස්සු ගන්නේ. පඩියක් නැහැ. අන්න ටිකක් ඉතින් හම්බේ ඔච්චර. අන්න ඒ වගේ තමයි. අර කියන ධර්මයට වහල් වෙලා කන්නේත් නැතුව තමයි ඇතන් වෙලාවට වැඩ කරන්නේ. සමහරවිට කන්දත්. ඒක කරන්න ගිහිල්ලා අදහස සාර්ථක කරන්න කියලා කන්දත්. වහලා තමයි. කොයි වෙලාවෙද ඒක නවතින්නේ? කොල්ලා ඉවර වෙන්න ඕනේ. මේ ලෝරිය බහනකම් වහලට කිසිසම් දෙයක් කිසි සමාවක්. ඒ වගේ අදහසට අයිති වැඩ ටික ඉවර ගන්නකන් අරයට කිසිම නිදාසක්. ඒක නිසා මෙයා වහල් කමෙන් මිදෙන එකම මෙවයකයි. පුළුවන් උනොත් කොන්න බැයි නම් මට නිකන් ඉන්න පුළුවන්. කඩියකින් පංගුවක් 151 75ට බැස්ස. 75ට බැස්සට පස්සේ එයාට දැනෙනවා ඒකෙන් ලැබෙන සැනසීම පෙර කැලණිය සිල් ගන්නවා මම ගිහි වෙන්න. එක දවසක් පාන්දර වැස්ස. මට යන්න බෑ. පාන්දරනේ හැන්දෑයි මම යන්නේ. හැන්දෑයි වැස්ස. යාගන්න බෑ. එදා රෑ මං විඳපු දුක. මේ වෙලාවට කියනනම් මම අහවල් කෙන මේ වෙලාවට කියනනම් කෑම කන වෙලාව මේ වෙලාවට මෙහි ඉඳන් බත් මුල කන. මේ හැල වෙලා ඉන්නේ බත් මුල කන. ඉතින් මේ යන්න බැරි වෙච්ච හානිය රාත්‍රියේ නිින්දක් පහේදා සිරිත් නෑ එදා මෙලෝදයක් ඊට පස්සේ මං කලේ මොකද්ද මේවා දැනගෙන නෙවෙයි ඉතලේ ඒ කැලියන්න පටන් ගත්තෙන් තමයි ඔය කොහේනේ මම යනවා මේ රජමාවියට කියලා කිට්ටුවට ගියාට පස්සේ අර කරදර මුකුත් නෑ ඕන වෙලාවට යන්නත් පුළුවන් ඕන වෙලාවට එන්නත් පුළුවන් බොහෝ කිට්ටි ඈ ඒක එහෙම අර මම නිදන්වත් හෝ කලේ මොකද්ද අරකට අර 75ක් කැපුවා. ඒ වේගය අර කැලණිය කපලා අරන් ධම්ම කෝට් එක රජමාවිය. දාපු හැටි 75ක් බර අඩුයි බොහොම ලේසි. අනේ මම මේ දැනගෙන කිව්වා නෙවෙයි. මේ වෙලාවට හිතිච්ච ක්‍රමයට අනුව ඒක කරගත්තා මට ඉතින් හොඳයි. ඒ විදිහටයි මේ මේ මේ කාම භව දිට්ඨි අවිජ්ජා කියන ආස්තව ධර්මයන්ගෙන් අදහසක් එක්ක සංවිධානය වෙන්නා වූ දුක්ඛ රූපය කඩන්න වෙයි. හා හොඳයි ඒක දේශ සහගත සිටිවිල්ල. දේශ සහගත අදහසක්. ඔයාට නම් නිකන් ඉඳලා බෑ. හරි. එහෙම තමයි අදහස්. නමුත් ඒ මොකද්ද කතා කරන්නේ? ඒකේ දේශේ ඔය ස්වරූපේ මයිලඟ නැත්තම් ඔහොම නෙමෙයි ඕක කියන්නේ. අනේ ඕන එකක් කරගත්තා උන්ට හොඳ නම් කියන එකයි කියන්නේ. නමුත් ඒ කියන්න මට දෙන්නේ නැත්තේ මේ දේශයයි. ඒක නිසා උන්ට ඕන එකක් කරගත්තා. මෙයාට විරුද්ධව කතා කරනවා යා. මේ මෙයාට විරුද්ධව සමාජයේ ධර්මයට විරුද්ධව පටහැනිව යා කතා කතා කරලා කියනවා හොඳයි සමිති කියන්නේ උන්ටම ඉඳ දෙන්න හොඳ නැහැ. ඒක කරන්න ඕනේ. නැහැ. ඒක ප්‍රතිවිරුද්ධව දානවා. අනේ උන් ඕන විදිහට හිතපුවා. එතකොට දේශය කියන්නේ මොකද අර ධර්මය කියන්නේ මොකද්ද ශක්තිය කතා ගන්න මේ මිනිහට දැන් නිරෝධයක් කරන්න බෑ ලෝරේගියා ඒක සමුතුන මම දැන් ඉදිරිපත් වෙනවා නිකන් මහා කැදවලයක් වෙන මා නිකන් ගන්න රාජ්‍යයක් වෙන අන්න පසුබාන්නේ මේ ධර්මයට යම් මොහොතක හරි ඉඳ නොදුන්නා නම් යම් වෙලාවක ඉඳ නොදීනේ කායාව හැදය ක්‍රමය යම් වෙලාවක ගත්තා එතන ඉඳලා පුළුවන් වෙනවා යාට දැන් බිම්බිසාර රජුගේ අග්ගමහයි බුදුහාමුදුරුවෝ දකින්න එන්න බය වුණා ලැජ්ජා වුණා මොකද බුදුහාමුදුරේ රූපය පිළිබඳව විග්‍රහ කරනවා කියලා දැන් රූපවන්තේ එන්නේ ඊට පස්සේ යම් යම් උපක්‍රම වලින් ආවා ආපු දායිදල මොන එකක්ද චේතවනාරාමේ නැහැ එතන මේ නැවතිලා ඉන්න තත්ත්වයක එයාගේ ප්‍රසාදය ඒ වගේ තමයි අපේ සිතිවිලි වලත් මේ ක්‍රියාවල් ආරම්භ කර ක්‍රියාව මේ ආකාරයේ මේ ක්‍රියාව කරගන්න අපේ ජීව කුණු ගතිය පුරුදු නැති නිසා. ඒ මත ජේතවනාරාම පුරුදු නැතුව වගේ තමයි අපටත් මෙව කළා හුරු නැහැ. හුරු නැති නිසා පදවන්න පුළුවන්. ඒකට උපක්‍රම ශක්තිය දීසර රජුව හැදුවා. මොනවාද? ජේතවනාරාමේ වර්ණනාව කාව්‍යම් කොළවල ගහලා අරම කොල්ල ජීවේ කටේ පතුරනකොට මෙව අහලා තමයි අර අම්මන් ගියේ. ඊට පස්සේ ආවි ගුණ ගතිය ගියා. ඒ වගේ අපි කාව්‍යම් කළ ගහන්නත් බෑ. ඒක වැඩක් නෑ. අපි අපිට කියන්න ඕන මේවා තීනකම් අපි යම් ධර්මයක් මේ ලෝකෙ මිනිස්සු දුක් විඳිනවද ඔක්කොම අය ළඟ තියෙනවා. දැන් ඉතින් නැති වෙන්න පුළුවන්. ඒ විපාරට විපාරට ගුණට නා රෝගවලට මේ සියලු දුක්කට ගොදුරු කරන මේ ධර්ම ශක්තිය. ඔය ධර්ම ශක්තිය අයින් වෙනකන් ඒවට මම ගොදුරු වෙන්නේ. ඒක නිසා ඒවෙන් බේරෙන්න නම් මෙව නවත්තන්න ඕනේ කියලා හිතට අවවාද ගන්න. සත්තාදේවන් සානං කිව්වේ ඕක. Tamanta ශාස්ත්‍රීයවරයා වෙන්න ඕන තමයි. Tamanta අවවාදෙන් දෙන්නේ Taman විතරයි. මේ ලෝක දහසේ කවුරුත් අනුන්ගේ අවවාදයට පිළිඅරන්නේ නැහැ. Tamanගේ අවවාද විතරයි පිළිඅරන්නේ. ඒකට සාක්ෂිය මොකක්ද? තවත් කෙනෙක් අවවාදයේ ජීවිත කරුණු කියාදේ. එච්චරයි කියන්නේ. නමුත් කවදා හරි පිළිගන්නේ Tamanගේ අවවාද. මේ කරුණු අල්ලගෙන Taman තනියෙන් මේ කාරණා සිතට කියලා ඒ ඒ කාරණා ටික තහවුරු වුණාට පස්සේ ඒක Tamanගේ අවවාදය වෙනවා අනුන්ගේ අවවාදයක් නෙවෙයි. අනුන්ගෙන් අපි ගත්තා අවවාද කරන හැටි ඉගෙන ගන්න. එහෙම. බුදුහාමුදුරුවෝ ඉගෙන ගත්තෙත් ඕකයි. කාගෙන් ඉගෙන ගත්තෙත් ඕකයි. යම් නම් යම් යම් අය අවවාද කරනවා නේ ළමයා ඔහොම හැසිරලා බෑ ඔහොම හොඳ නෑ ඌව ඔය ගැලපෙන වැඩ නෙවෙයි අරම ඉතින් හරි අලුව වලවනේ මෙයා ඒව නවත්තන්නේ කවුද මෙයාගේ තුලින් අවවාද එනවා ඇත්ත තමයි මේ මේ වුණු මේ වෙනවා මේ වුණු මේ වෙනවා මේ මහා දින්දියක් මේ කොහොම හරි යවතින් මේ ත්‍යාගයේ යවවා ඒ කවදාවත් කාගයක්වත් එකක් තවත් කෙනෙකුට කරන්න බෑ මම තමන් ඒකයි තමන් කරන්නේ හැබැයි ඒකට කරුණු බාහිර ලෝකයෙන් තමයි අපි ඉන්ද්‍රියන්ගෙන් එකාසු කරන්නේ. කරුණ එකාසු කරනවා මිස අපේ තීරණය තමයි අපි වැඩ කරන්නේ. අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ සත්තා හේමන්තානං තමන්ට තමන් ශාස්ත්‍රීයවරයා වෙන්න ඕන මොනවටද? පාලනය වූ දේවල් එසේ පවත්තන් පාලනය කරන්නත් පාලනය පාලනය නොවූ ධර්ම පාලනය කරගන්න. දැන් මේ පිරිසල තුල වැඩි කොටසක් තියෙනවා පාලනීය විධාර්ම. දැන් මේ වැටලෙන් ඉගෙන මේ කම්ජායේ ඉන්නේ මොකටද? පාලනය නොවු ධර්ම අර පාලනීය ධර්ම තත්ත්වයට ගන්න කොහොමද? කොහොමද අපි මේ ආයතාව පාලනීය ධර්ම කියන්නේ? වෙනත් විලම්භීත නටන්න පුළුවන් කම ඕනෑ හැදීති. මෙහාට ඇදීගෙන එන්නේ වාඩි වෙන්නේ දේශනාව සංවිධානය වෙනකන් ඉන්නේ නිදහස්ව මේ මොකද ඒ ඉන්න තැනට එනකන් මේ අයගේ දේවතු රූපේ තියෙන පාලනය යුතු ඊළඟට දැන් මේ පාලනය නොවු දේවල් මනුස්ස පාලනය නොවු දේවල් පාලනය කරන හැටි ඉගෙන ගන්න හදනවා මොකද කොටසක් අපේ වැඩේ හරි මේ ඉතිරි ටික කොහොමද කරගන්නේ කියලා දැනගන්නයි මේ අන්නේ එයාට ශාස්ත්‍රී තමයි මේ දැනගන්න කරුණ. මේ දැනගන්න කරුණ ඒකට ශාස්ත්‍රීය වෙච්ච හැටි තමන් පුද්ගලිකයි දැන් රහත් වෙන්න බැරි වුණා බුදුහාමුදුරුවෝ වාදී ළඟින්දී කාටවත්. මේ රහත් වෙන හැටි කියලා දෙන උත්තරය. බුදුහාමුදුරුවෝ ළඟ රහත් වෙන්න බෑ. එහෙනම් බුදුහාමුදුරුවෝ අරමුණු වැටේ. මේ ඉන්නේ බුදුහාමුදුරුවෝ. එයා හුදකලාවේ. බුදුහාමුදුරුවෝ දුන්න කාරණා එයාගේ අවවාදයකට. ඒක නිසා තනියෙන් ඕන රහත් වෙන්න කිසි කෙනෙකුට රහත් කරන්න. ඒත් මොකක්ද? Tamanta අවවාද Tamanta අවවාද දෙන හැටි. Tamanta අවවාද දෙන්න තමා දන්නා ප්‍රමාණය. අර නියම ප්‍රතිඵලය ලැබෙන දෙනට එයාට සංවිධානය වෙන්න පුළුවන්. ඒක දැන් මේ කියන ක්‍රමය යටතේ කාම සිතවිල්ල පහළ වුණා. පොරොත්තු මෙදෙන වේදනාවක් ආවා. වේදනාවට අනුව අදාතක් ආවා. අදහසේ තියෙනවා නොයසුන් ගතිය. අරයාගේ මට වචනයක් නියන, අරයාගේ හැසිරීමක් නියන, අරයා කරපු වැඩේ හරියන මේ ඔක්කොම නොයසුන් ගතියක්. ආ එහෙනම් ඕක විග්‍රහ කරනවා කාම භව දික්ඛ විද්‍යා මගේ ළඟ. මේ වැඩේ නෙමෙයි මෙතන ප්‍රශ්නේ. ඒ වෙලදී වැඩවලට එවැනි වැඩවලට ඉදිරිපත් වෙන ධර්ම වල හදලා කියන්නේ නෙවෙයි. මේ ධර්මයේ දැන් මතුවලා ඒ සිදුම දෙන්නේ. ආ හොඳයි ආලාන්තරයක් නෝවා පාවිච්චි කරලා තියෙනවා දුක් මිලක් තියෙනවා. දැන් මන් දෙන්නේ මේකට ඒකයි. ඒ මිනිස්සුන්ට ඕන විදිහට ඒක කරපුවා. එයාට ඒක බහර දෙනවා. එයාගේ වචනේ එයාට හොඳ හැටි ඒ කිව්වේ. මට ඕන හොඳ විදිහට ඒ විදිහට කතා කරන්න බෑ. එයාගේ කාම භව දික්ඛ විද්‍යාව තියෙනවා. ඒ විදිහගේ ද්වේෂ ධර්ම තියෙන නිසා අනුන්ගේ හිතේ ද්වේෂය නැගගෙන වචනේ පාවිච්චි කරනවා. මගෙනගත් ජීවිතේ තියෙනවා. නමුත් ඒක මම පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කළොත් දිගින් දිගටම ඕක මට දුක් දෙනවා. අදින්ම මම පටන් ගන්නවා කඩක්. එයා ඕන එකක් කියාගන්න. එයා ඕන විදිහට කරපුවා. එයා ඕන විදිහට පරක් වෙච්චා. ඔක්කොම ඒ ඒ මිනිස්සුන්ට වාර දෙනවා. මට අයිති දැන් මොකක්ද? දැන් කරන්න පුළුවන් මේක කළා. දවසේ වැඩ, පැය ගාන ඉවරයි. මම විසින් මගේ වැඩ ඉවරයි. ඒ ඒ අවස්ථාවල් වලදී ඒ ඒ දේ ඒ ඒ ආකාරයෙන් බර අඩු කරනකොට මේ කාම භව දෙක ඒ නතවන්න නරක තැහිල්ල කයි තැහිල්ල අඩු වෙනවා අඩු වෙන තරමට මෙයා සංවිධානය වෙනකොට ඊළඟට එයාගේ සංවිධානය වෙන්නේ මොකද්ද සාර්ථකන්ද දික්ක අවිද්‍යාව කියන දෙක සම්මා දිට්ඨියට වැටෙනවා විද්‍යාවට වැටෙනවා අර දෙක මෙව කරනකොට ඒ දෙක කලේ සම්මා දිට්ඨිය විද්‍යා උදපාදි විද්‍යානුකූලවයි කරේ. දැන් එයා දිට්ඨින්දේ නැහැ. දිට්ඨින්දේ නැත්තම් කාම කාම භව කාම භව සම්මා දිට්ඨි විද්‍යා. ඒ සම්මා දිට්ඨි විද්‍යා දෙකෙන් තමයි අරක දින්ගක් අඩු කරගන්නේ. නමුත් තාම මේක තියෙනවා. මොකද තර ප්‍රමාණයක් අඩු කරගත්තේ සමාලක්ෂිත දිට්ඨියේ සම්මාදිට්ඨිය වැරදි හරි දර්ශනේ හේතුව නිසා ඒක හරි ක්‍රමයකට දැම්ම. දාපු හැටියේ මෙයාට තනකිල්ලක්. එතකොට බෞද්ධ ප්‍රතිපදාවයි කියන්නේ මොකක්ද? ඕකද. අවුරුදුකා සීපාද වැන්දා. අවුරුදුකාන සම්බදේවිය මේ ඔක්කොම හරි. කල්ලි කියන එක ඔක්කොම තවන්නේ. බෞද්ධ ප්‍රතිපදාව කියන්නේ ඕකද. හැම වෙලේම සමාජයේ ජීවිතේ බුද්ධිමත් පැත්තට හරවන බුද්ධිමත් ප්‍රතිඵල ලැබෙන විදිහට මිනිහා වැඩ කරනවා නම් කිසිවිද සංවිධානය කරනවා ඔයි කියලා බෞද්ධ ප්‍රතිපදාවක් නෑ යමෙක් කිව්වොත් කියනවා කියලා ඒක බොරු කියන්නේ කිසිල්ල ඔන්න මං කිව්වා ඒක බොරු ඒ මෙච්චරයි එතකොට ඒ බෞද්ධ ඒ බෞද්ධ පුද්ගලයා ඉන්න තැන එයා සැලසලා අනුමිස්සන ඒ පිරිසක් හිටියොත් මේ මුළු පිරිසම සැලසලා ඒ ඇත්තෝ ඉන්න ගෙවල් ගම් රටවල් ඔක්කොම. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ වදාලේ මේ ප්‍රතිපදාව වෙනස් වෙන්න වෙනස් වෙන්න මේ පුද්ගලයන්ගේ තියෙන රසායනික වේග විකාශනය වෙමින් ලෝකයේ තියෙන පාලනේ ස්වාභාවික පාලනේ පවා වෙනස් කරන්නේ. ඒකට වෙනම සූත්‍රයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. සමාජයේ නරක වෙලා සමාජයේ දුක් විඳින්මින් දුකත් එක්ක දේශ වෙන සමාජයක් හැදිච්ච හැටි ඒ සමාජයේ ජීවත් වෙන දේවකෝපැතිනේ කොය දේවකෝපේ කියන්නේ දෙවිවරුන්ට කේන්ති නැහැ කියන්නේ දෙවිවරුන්ට කේන්ති කියොත් ඉවරයි එතනින්ම චිත වේ දෙවිවරු කේන්ති ගන්නවා නෙවෙයි දේව කියන්නේ පාලනය පාලනය කොපිට වෙන්නේ මොකක්ද මේ තරහ රිද්මයක් තියෙනවා මේ ලෝකෙ වැඩ කරන සෞම්‍යයක් සෞම්‍යත්වයක් තියෙනවා ඒ විදිහටයි ලෝකයේ ක්‍රියාකාරීත්වය පසු මේ මිනිහාගෙන් නිකුත් වෙන අර තරංගවල තියෙන රෞද්‍රත්වය නිසා අර පාලනය විකෘති වෙන ඒක නිසා දේහකෝපේ පාලනය කුප්ප කොපිට උදා මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ විශ්වය කලම්බනවා මේ අපේ සීල අර පිටිවිලි වලින් ඒ කැලඹිච්ච විශ්වය සෞන්‍යත්වයට ගන්න පුළුවන් මේ ක්‍රමයට අපේ පිටිවිලි පාලනය කරනකොට ඔන්න දැන් අදට අයිති මාතෘකාව අවසానයි. දැන් ඉතින් ඕන ප්‍රශ්නයක් අහන්න. සපියතෝ. අපේ සංඥාවේ අපි දිනවලට කරන්නේ ඔන්න තමයි මහත්තයා අදහසේ කියලා කිව්වේ සමාජ පිටේ ඇතිවෙච්ච මින් දෙදක ප්‍රතිඵලයක් තමයි අදහස කියන්නේ. සංඥාව කියන්නේ මින්ම තමයි. දැන් දේශ අදහස කිව්වොත් ඒකේ මින්ම එකක්. සමුද්‍ර වැඩි. ලෝභ මින්ම ඊට වඩා ටිකක් අඩුයි. මාන මින්ම වෙන එකක්. ඒ මින්ම තමයි. ඈ අදහසක තියෙන්නේ මිනි ගොඩක්. දැන් හොඳයි. මේ ශ්‍රද්ධාවන්ත දෙවිස දැන් තේරුම් ගන්න ඇති මේ කවුරුත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ වෙන කිසිවක් නෙවෙයි ජීවිත විස්තරය. ජීවිතයේ පිළිබඳ විග්‍රහයක් හැර බුද්ධ දේශනාවේ මුකුත් නැහැ. ජීවිතයේ පිළිබඳ විස්තරය තුල හැම සිතිවිලික්ෂණයක් පාසාව විග්‍රහ කළා පිටින් දෙකට ඒ එකක් තමයි මේක. එක කොට. නිසා මේ වාසනාවන් පිළිස මේවා සිටේ ධාරණය කරගෙන මේවාට අනුව පිළිපැදලා නිද්දේශික தත්ත්වය Taman තුල වෙනීම තියෙනවා කියන්නේ. දැන් මෙයාට කර්මයේ කපදමේ බාගුවා මම බොහොම සතුටින් ඉන්නවා. ඒ මොකද නිවීම යාළඟ තියෙනවා කියලා යකි. ඒක නිවීම නිවීමකින් ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඒවා උදව් කරගන්න. ඒ විදිහේ යහපතක් වෙන පිළිතකට ඒ විදිහේ යහපතක් වෙනවා ජගසත්ත්වයේ ඉන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයේ සත්ත්ව මේ ස්ථාන වලට අප අපි සුගරන්නා ස්ථාන වලට අධිගුණ සිරමුදී ආත්මයා මේ මේ සතරන මොහොතේ ජීවිතපත් වේවා තව තවත් මේ සෑම දිනාටම තම තමන්ගේ ජීවිතය යාමගේ ගමන් කරමින් ජීවිත සංසිඳ උදා කර ගැනීම සඳහා මේ සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ විරාජ සමූහයටත් තම තමන් නමින් මෙසීමේ පරිලෝකීය මෞඛ්‍යාදී ඥාති වර්ගයටත් උදිතින් නිදුන්නත් ලෝසතුන්නත් තම තමන්වත් මේ ශක්තිය කාන්දෙම්ම සීල දිවිවලන්නා වූ නිවාන් ධර්ම උදේ දේ දේවාන් පිට ඇති කරගෙන එක්තාවතා සම්මේ කියන දාසාවන් ආකාශත්තාය ආයෝල්ලෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පත්ති සද්ද සම්පත්ති මේරච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු